මේ දින පහට සිට තිබුණාට වඩා දැන් සත්‍ය බෝධිපාක්ෂ ධර්මයන් අනුවර්ධනය වී ඇති කියලා අප කල්පනා කරනවා. මේ සිංහස්සය මේ දිනපාලයේ සිටියාට වඩා දිනපා පටන් ගැනීම දස්සවස්තාවයේ සිටියාට වඩා දැන් බොහෝ දුරට නිවනට සමීප වෙලා සිටින්නේ. විශේෂයෙන්ම අවසාන මේ දවසේදී කම් ගමන් දේශනය අප ප්‍රකාශ කළේ මේ දෙකම ඒ දේශනය තුළින්ම නිර්වාණ ධාතුව පෙන්වා දෙන ආකාරය. එතනම මේ දේශනාව අසාධන සිටින බණම නිර්වාණය සාර්ථක කරගටි අන්දමේ දේශනයක් තමයි අතුමින් ප්‍රතිමෙන් ප්‍රකාශ කළේ. බොහෝ දෙනෙකුට එවැනි දේශනා එතරම් නොතේරෙන නිසා සේවා ගෝචර ප්‍රති නොවන නිසා අප අද සරල දේශනාවක් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ. අවස්ථාව දාන සම්මත අද අප කතා කිරීමද බලාපොරොත්තු වෙනවා නිබ්බානික සෝත්‍රය වල සාමකීතියක්. නිබ්බානික කියන්නේ නිවන් සුඛ කියන අදහස. සාමාන්‍යයෙන් පොත්පත්වල ඇත නිර්වාණ සුඛය ගැන කිසිම අවබෝධයක් සින්නතුන්වත් හිතා ගන්නට බැහැ. එම නිසාම නිබ්බානික කියන කියන සෝත්‍රය වල දේශනාවක් කළව සරණ දුරසෝ නිවන කියන්නේ මෙහෙම දෙයක් කියන හැඟීමක් පස්සදතරමයි මේ සිනාතවට ඇතිවන්නට පුළුවන්. එනිසායි අප සිටියේ ඒ ගැන ප්‍රකාශ කිරීමට. මේ කුසිය දෙකක් තිබෙන බව මේ සිනාතය දන්නවා මේ දීක කුසිය සහ අවේදී කුසිය කියලා. නිදින ලබන කුසියක් මේ දීක කුසිය. අවේදික සුඛය කියන්නේ විඳින්නේ නැති සුඛයක්. නිර්වාණය අවේදික සුඛයක් කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම කෙනෙක් ප්‍රකාශ කරනවා. සියලුම අය ඒක දන්නවා. ඉතින් මේ දවස්වල පෙර මහරහතන් වහන්සේ වැඩසටහනවල වේලවණේ කලන්දක නිවාසයේ නැමැති ස්ථානයේ වැඩ කරන කරන කාලයේදී වික්‍රම වහන්සේලාට වදාළ සුඛං දන්නාසෝ නිබ්බානං සුඛං දන්නාසෝ නිබ්බානංති එතන මේ නිවන සෝයක් මේ නිවන සෝයක් අනේ දේශ සෝයක් මෙතන මේ පිළිස අතර සිටියා මේ විස්තු පිළිස අතර උදාන කියලා හාමුදුර කෙනෙක් සාමාන්‍ය පුස්තකයෙන් ගොනේ සිට කෙනෙක් මේ උදාන හාමුදුරුවෝ විතර බුදුරජාණන් මේ සරිස් හාමුදුරන් ප්‍රකාශ කරනවා ඒ වගේ ආත්මා උදාය ආත්මං සංකාර කුත්තමයි සදමෝක්ෂය. මෙලෙස ප්‍රකාශ කරනවා. සුපනස්සාරෝ සාරසුත්තකං යදෙත් නැති වේදිකං කි. මොකද සාරසුත්‍රය නැත්නම් කායික සාමහත් කුමක්ද මේ සුඛයක් කියලා කතා කරන්නේ යදෙත් නැති වේදිකං කි. මුලින්ම නැත්නම් මෙතන මොන සැපයක්ද? අපි බොහෝ දුරට සත්‍ය සත්‍ය කියලා කතා කරන්නේ කිසිම දෙයක් අල්ලගන්න. මේ නිර්වාණ සුඛය විඳින එකක් නෙවෙයි සුඛම ධනසේ නිබ්බාන මේ නිබ්බානය සුඛයක් කියන කතාවේ තේරුම මොකක්ද? මොකක්ද එතන තියෙන සෝය? ස්වාමීන් වහන්සේ ඒක වදාරනවා. සදස්සේ කෝස්ස අවස්ථෝ සුඛාන යදෙත් නක් සම්පි වේදේ සම්පි ඒකදේව කොටාවස්තෝත්සකං යදෙස්සනපි වේදේ සම්පි වේදනාවක් නිදීමයි නිදීමේ නැති බවමයි පැවැත්මේ මෙතන තියෙන සැපේ දැන් නිදීමක් නැති බවමයි එතන තියෙන සැපේ මේක තීරණ ගැනීමට සම්හාර කෙනෙකුට ආකාශයේ තියෙන පොත්පත් ජන බොහෝ මේ සිටිනායක එම නිසා එදා සිටි උදාය සම්බුදුරජාණන් වෙනත් කොටස් කරන ස්වාමීන් වහන්සේලාට මේක තේරුම් ගන්න බැරි වුණා. ඒකදීව කෝයතාවකෝ සුඛං යදෙස් නාස්තිවේදී සම්පතියෙන් කතාව. මේ ජීවත් නැති නිසාමයි මොනට සෝයක් කියලා කතා කරන්නේ කියන්නේ. මේ බව මෙය පැහැදිලි කිරීමට උන්වහන්සේ පළමුවෙන්ම වේදේ පොතේ ගැන කරුණු ප්‍රකාශ කළා නිදසෝය. අන්තිමයෙන් ආවෝ කාමගුණා. එලෙසින් මේ කාමගුණ පහක් තිබෙනවා. පතනේ සංකේ මොකද පහ. සම්පූර්ණ රූපාන සංකල්පනා පාටියෝපා ආමෝප සංහිතා රජනියා. අත්‍යතන රූප කියනවා ඉච්ඡා සංකා මනාපය ඉච්ඡාය මනාපය කාන්තය සියරූප සියෝපදවන කමනීය කමනීය කාමෝප සංහිතා කාමයේ බඳනවා රජනීය කුත බඳිනවා කියන්නේ අපිට ඇහැට පේන රූප සමහර රූප තියෙන අපි සාමාන්‍ය ප්‍රිය කරන අපි දැනෙන හැලෙන රූප. සෝත විඤ්ඤාණ ශබ්දය සහ සංසාමනාප ඒ රූප සමනීය පදිනීය කනට එන කාමයක් තුලින්මක් ඒවා තියෙනවා ධානීය ගන්ධා ඒ වගේම නාසයේ තෝරන ධන තෝරක් තිබෙනවා එක්කා සංසමනාපා එක්කෝ කාමකෝ මනාපෝ සාමික සංකෝ රජනීයෝ සිතයන්නාවෝ වයිනම කුල් දීපෝණීය හත්තා ජීවිත දැනෙන හත්ත ඒවත් චිත්තෝ කාන්තෝ මනාපෝ ආනෝ ප්‍රසන්නතෝ රජනීයෝ සත ඊළඟට මේ කයට දැනෙන පොට්ටබ්බ ආයතනීය පොට්ටබ්බ ඉස්සකන්තා මනාප රජනීය ආනෝ ප්‍රසන්නතෝ රජනීය කයට දැනෙන පොට්ටබ්බ කයට දැනෙන ඒකාකාරී ස්පර්ශයන් තියෙනවා අපි එළම කරනවා ප්‍රිය කරනවා අපිට ඒක මනාපයි ඒකෙන් සොයක් ඇති වෙනවා යන්තෝ ආශෝ මේ සංස්කාරමුනේ පටිච්චෝ පබ්බේ සුඛාංසෝ නස්සන ඊතං මුච්චති කාමසුඛං මෙන්න මේ ඇහැට පෙනෙන රූප කනට පෙනෙන කයන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස සහ කයට දැනෙන ස්පර්ශය මේ ආරමුණු තුලින් අර විස්තෝ සාන්තෝ ආරමුණු තුලින් යම් සුඛයක් සෝනස්සක් දැනෙනවා නම් අන්න ඒ සොයන ගමනකදී කාමසුඛම් මේක තමයි කාමසුඛය කියන්නේ. ඒක තමයි වේදේක සුඛය කියන්නේ විඳිනවා විඳින ලබන සුඛය කියන්නේ. මේක කවුරුත් දන්න දෙයක්. සිය සංසප්තේ පවා දන්න දෙයක්. මේ වේදේක සුඛය කියලා ඊට පස්සේ සරුව ස්වාමීන් වහන්සේ වදාළේ අවේදේක සුඛය දැක්වීම සඳහා කර්ම කීපයක්. ඒ කර්ම ටික ප්‍රකාශ කරනකොටම මේ පින්වත් අය අතර සමහර දෙනෙක් සිටිනවා ඒවා අත්දකින්නට පුළුවන් අය. දැන සිටිනෙකුට හැකි කෙනෙකුට ඒවා අත්දකින්නට නිසා පුළුවන්. මේ ඊළඟට සරේ ස්වාමීන් වහන්සේ වදාරනවා විභාගතෝ වික්ඛෝ විචේව කාමෝහි මුත්‍ය කපුලේ ගම්මේහි සෛතක්ඛං සංඛාරං දේශ ධම්මේ සඛං පතමත්ථාන උපසම්පද්‍ය විහෙරති මේ ආශ්‍රේ මහාන කෙනෙක් කාමයන්ගෙන් වෙනවන අකුසලයන්ගෙන් වෙනවන විකල්ප විචාර සමිතෝ පළවෙනි ධ්‍යානයේට සමවැදෙන සිටිනවා දැන් මේ ධ්‍යානයට සමවැදෙන්න පුළුවන් කෙනෙක් සිටිනවා නම් ඒ ධ්‍යානයට සිත යොමු කරන්නට ඕන සත්‍යයේ ආසෝ විස්නෝ කාම සංහිතා කාම සංහිතා චේතනා සමුදා කරන්ති. මේ ධ්‍යානයේ සිටින පුද්ගලයාට ඒ වික්ෂුවට කාම සංහිතෝ සංඥා මනසිකාර සමුදා කරන්ති සංඥාව සහ මනසිකාර පිටතට ගලාගෙන යන පටන් ගන්නවා. සංස්කාරස්ස ආබාධෝ හෝති. ඒක ඒක උන්ට නිසා ආබාධයක්. සීලයක්. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය තමයි සම්බෝධියේ සිටින විට ඒ සිත තුළ ඒ සිත තුළ මේ කාම සංගත සිතක් පහළ වුණොත් ඒක දුක. අනිත් උදාහරණයක් කියනවා පෙරේ ස්වාමීන් වහන්සේ සේතාපියාවසෝ සුඛිනෝ දුක්ඛං උපජ්ජේය යාවදීව ආබාධාය යම් කිසි සුඛය නිදිමිලා සිටින පුද්ගලයෙකුට දුකක් ඇතිවෙනොත් ඒ ඒකාන්තයෙන් ආබාධය සඳහා පවතිනවා. අපි උදාහරණයක් හිතමු යම් කිසි කෙනෙක් හොඳට කාලා දීලා කිසිම ලෙඩක් දුකක් නැතුව හොඳට වෙනකන් ඉස්ථානයක සිටිනවා විඳින ආයත සෝයෙන් සහ මානසික සෝයෙන් සිටිනවා. මේ පුද්ගලයාට කාර්යබලා නිමුදකට දාලා කටුවෙන් අනුහිස් පටන් ගත්තොත් අර සුවේ ඒකාන්තයෙන්ම දුකක් බවට පත් වෙනවා. මේ වගේ අර පළවෙනි ධ්‍යානයේ සිටින දුක්ඛලයකට ආමෝෂ කරගත අර මානසිකාර හිත තුළ අවස්ථනකට ඒක දුකක් බවට පත් වෙනවා. ඒ වෙනමත් තේ සාමසංසා සාමෝක්ෂමිතාව දේශනා සම්බන්ධව කරන්නේ වාස්තවෝති ආබාධෝ ඒක ආබාධයක්. ලෝකෝ ආසෝ ආබාධෝ සංආබාධයක් නම් දුක්ඛ නේතං උත්සං භගවා දුක්ඛ නේතං උත්සං භගවතෝ භගවතා මේක මේ යම් කිසි ආකාරයක් තියෙනවා නම් මේක දුකක් කියලා විතර දානන මහත්මයා විසින් හදාලා තියෙනවා මනාපකෝ ඒකං ආසෝ පරිවායේන වේදිතබ්බං යථා සහාය නිබ්බානන්ති මෙන්න මේ පරිණාමයේ හැබැයි තේරුම් ගන්න නිර්වාණය අවේදී සුඛයක් කියලා මේ වචනයට වචන අදහසක් අපි ප්‍රකාශ කළේ පාලි තේරුමයි ප්‍රකාශ කළේ සමහරට මේ අයට තේරෙන්නට පුළුවන් ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයට යන සමාධියේ සිටිනෙක ඔහුගේ සිත තුළ කාම සහගත මනසකාර ප්‍රවස්සන්නට පටන් ගත්තොත් ඇති වුණොත් උපේක නිසාන දුක. සාමාන්‍යයෙන් අර දුකින් ලැබෙන සැක වේදිතක ප්‍රතිවණ කාමසානුගුණ ඒව අල්ලා පවතින මනසකාරයෙන් ඇතිවන්නේ සමරේ නිහානේ කුල. මේ ගුණානේ කුලේ කාමසාම ගුණෙන් අල්ලා ඇති වෙන සිතිවිලි පහළ වෙනකොට ඒක දුකක් බවට පත් වෙනවා. නමුත් ඒක පෙර පංචකාම ගුණෙන් අලංකාරක මේ සිතක මොනිට සුඛයක් වශයෙන් අපගේ සිත තුළ මනසකාර ගලාගෙන යනකොට අපි ඒක සිතුවේ සුවයක් කියලා. මේක නිසායි අපි මේක ප්‍රථම ප්‍රකාශ කරන තිබුණේ මේ ආයත පළවෙනි ධ්‍යානයට හෝ ධ්‍යානයකට සමවැදලා ඒ තුන සිටින්දීම කාමසහගත සිටින එකක් ඇති කරගන්න එතකොට දෙනේ කාමසහගත සිටින ඇතිවීම දුක කොච්චර විදියටද මේ බව අපි ප්‍රකාශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මෙහිදී මේ දුක ආනසනගත සිටෙන්නේ ඒ සංඥා මනිකාර සිත තුළ පැවතීම ඒකාන්ත වශයෙන් දුකක් ඒකකෘත ඇතිවීමේ හේතුවක්. මේක අවබෝධ වෙන්නට ඕන අපිට. අත වශයෙන් මේ මනසකාර ඇතිවීම දුක් සංදේශක් වශයෙන් අපි කෙරෙහි දාදීස්මය කළදී ප්‍රකාශ කළා. සමාජායේ පිටින්නට පුළුවන් අපි මේ බුද්ධ දේශනාවේ පිටතනලා අපිට හිතන දේවල් ප්‍රකාශ කරනවා කියලා. එහෙනම් එකක් නෙවෙයි. සමුදේ සත්‍යයේ ගුණ බුදුරජාණන් වහන්සේ වදාළේ සංහාවමයි. ඒ සංහාව තමයි දෙයෙන් බෙදලා වෙන කලේ කාම සංහා භව සංහා විභව සංහා කියලා. ඒ සංහාව කියන්නේ මොකක්ද? සංහාව පිටුතුල ඇති වෙන සංස්කාර මනස්කාරය. ඒක නිසා මේ මානසිකාර දුක් සමුදය කර්තිය වශයෙන් දැකීම බුද්ධ දේශනාවට අනුකූල නොවන එකක් නෙවෙයි. අනිත් පැත්තට මේක වඩා ගැඹුරු අවස්ථාවක් ලබාගන්න පුළුවන්. අනිත් පැත්තට සංසාර සංසාර පැත්ත අනුමාන කියන කතාව. ලබක්ම නිසා මේ කුසල අපසාර සංස්කාර පිට තුළ ගලාගෙන යනවා. ඒ සංස්කාර නිසා ප්‍රතිසංවිඥාන ජාතිය කියනවා. ඒක මේක තේරෙන්නේ එතකොට දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරනකොට පළමුවෙන්ම ප්‍රකාශ කළේ ජාතික දුක්ඛ, ජාතික දුක. මේක එතකොට සංඛාර පත්‍ය විඥාන, විඥානය කියන්නේ ජාතිය. ප්‍රතිසංධි විඥානය. නැවතේකදී මේ ප්‍රතිසංධි විඥානය ඇතුළේ දීපෝවත් බුදුරජාණන් වහන්සේ දැක්කේ මොකද්ද? සංඛාර පත්‍ය විඥානය. විපතල පවස්නාවෝ මේ සංස්කාර විඥානය ගැන කියමට හේතු වෙනවා. එම නිසා ඒ අනුව බලනකොට මේ චේතනාව සංප්‍රයුක්ත මනසකාර හිත තුළ පහළ වීම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැකීම විශේෂයෙන්ම දුක්ඛ ශ්‍රේෂ්ඨයක ප්‍රතිවිරුද්ධ දෙකක් නෙවෙයි. සියයට සියයක්ම උපදානනාථයේ දේශනාවට අනුකූලයි. අපේ විචේමනාපිට කියන දේවල් නෙවෙයි. ඕනෑම අප කියන ධර්ම දේශනාව බුද්ධ දේශනාව තුළින් අපට ඔප්පු කරන්නට පුළුවන්. මොකද ප්‍රායෝගික ධර්මයේ බුද්ධ දේශනාවට එකඟ වන නිසා. එනිසා මේ පළවෙනි ධ්‍යානයට යම් සමවැදී සිටින විට මේ කාමයක සමගත සිටිනදී චේතනා මනසිකාව සිටේ ඇති වෙනවා නම් ඒක දුක. එතකොට අප කලින් හිතාන හිතියේ මේ කාම සමගත සිටින සිට තුළ ඇතිවීම ඒවා ආස්වාද කිරීම තුළින් මේ සුසලා යන ඒකාන්ත සෝයක් නැති. මේ විදිහට සෝයක් නැති. ඒක තියෙන එකක් පතරක් වශයෙන්. නමුත් මෙතන පළවෙනි ධ්‍යානයේ සංවැදී ඉන්න පුද්ගලයාට ඒක තියෙන්නේම දුක ඒක නැති එක සැපක් වශයෙන් තියෙනවා. එතකොට ඒ කාම සංගත සංඥා මානසිකාර සිත තුළ පැවතීම දුක ඒක නැතිවීම එතන තියෙන සෝය. අනුෝධිත ඒක මුතින සෝයක් නෙවෙයි. මේක කෙනෙකුට අත්දකින්නට පුළුවන් පළවෙනි ධ්‍යානයේ සංවැදීලා ඒ සංඥා දැනන්න කාමසංගත සිතිවිලි කලින් ඉස්සරපු නැත්නම් අනාගතයේ කිරීමට සිටින උපදවා ගන්න ඕනේ. එතකොටම අපට තේරෙනවා හරියට මහා ජකඩේ සත්‍යයේ යකඩයක් අරගෙන අපේ සිත කුච්චනවා වෙනවා. නැත්නම් අපේ කය සත්‍යයේ යකඩයක් කරන කුච්චනවා කුච්චනවා වෙනවා. මොකද ඒ තරම් මේවා සිත කය පරිණාමයට පත් කරන ධර්ම. අපි ඒ වාක්‍යයක් වශයෙන් අල්ලාගෙන කටයුතු කරනවා. මොකක්ම නිසා. මෙම නිසා මෙන්න මේ පළවෙනි ධ්‍යානයේ සමාධියේ සිටින පුද්ගලයාට සාමෝත සහගත සිටී ඇතිවීම දුක. ඒ දුක කලින් තිබුණේ සැපක් වශයෙන් පස්සන බෝධි දුකක් වශයෙන් කියන වේදීක සුඛක් වශයෙන් දැනෙන්නේ. දැන් මේ වේදීක සුඛයේ මුදින ලබන සුඛය නැතිකම අවේදීක සෝයක් වශයෙන් කර්මද්වේෂ කිනියනවා. මේ හිතේ තුළ තියෙන මනසකාරය ඇතිවීමේ කාන්ත වශයෙන් දුකක් නම් මේ කාමසහගත මනසකාර මෙලකින් නැතිවීම සුවයක් නම් ඕනම මනසකාර සහිත සංස්කාර පිටින් ගිහිගේ ඥානම් කොයිතරම්නම් අවේදීත සුවයක් ඇතිවෙනවද මේකයි මේ තේරුම් කරගෙන තේරුම් කරගෙන යන්නේ මේ දේශනාව තුළින් කරන්නේ යන්නේ වෙන මොනවත් නෙවෙයි මනසකාර නිරෝධයට සිත පත් කිරීමටයි සෙල්ස්නාඳුර බලාපොරොත්තු වන්නට ඇත්තේ ඒකයි. එතකොට ඊළඟට සෙල්ස් ස්වාමීන් වහන්සේ වදාරනවා දැන් මේ දක්වා පිටකාර කළ කර්ම සාරාංශය මේකයි. සෙල්ස් සම්පූර්ණ සුපමිදනවතෝ නිඥාන සිනේ ආහාර දැක්කේ මේ නිඥානයේ සත්‍යයක් වේ දීපිතයක් කියලා ප්‍රකාශ කළා. ඊට පසු දාන දාන හමුදවහන මේක මුදින්නේ නැත්නම් මෙතන කොහෙන්ද සත්‍යයක් කියලා. මේ දෙකින්නේ නැතිවම සැපයි කියන එකයි සරුවත්මාමෝ වදාළේ. පංචකාමගුණ කියන්නේ නෑයි. නමුත් මේ පංචකාමගුණ අරගෙන සිසුන්ගේ ප්‍රයත්න සුඛයක් වශයෙන් අපි කලින් විදින සෝයක් වශයෙන් කලින් ලබා දැනගෙන හිටියට වෙන සිටියට මේ පළවෙනි ගුණාණයටපත් වූ පුද්ගලයෙකුට මේ සිටිය ඇතිවීම දුකක් වශයෙන් කියනවා. ඒ සිටින්නේ නැති ස්වરૂපයේ අවේදීත සුඛයක් වශයෙන් දැනෙනවා. මේ අවේදීත සුඛය නිකන් සාතන සාමාන්‍ය වශයෙන් දැනෙනවා නම් මේදී මොකෝම මානසිකාර සහ සංස්කාර නිරුද්ධ වී අවස්ථාවට ඇතිවෙන අවේදීත සුඛය මේවා නැතිබවේ සුවය සුඛිත කියන කය අපමේ දක්වා ප්‍රකාශ කළේ. මේ මොනවා කියන්නේ ඉක්මනට ධ්‍යානයෙන් ධ්‍යානයට මේ මානසිකාර නිරුද්ධ වී යාම. එන්න කරන්නේ. එතකොට ඊළඟට කරුවත් ස්වාමීන් වහන්සේ වදාරනවා පුනත්පන් ආසෝ වික්ඛෝ විපස්සනාකාරණ මොහතම අන්තස්සං සංස්කාරණ චේතසෝ ඒකෝ දිභාවං අනුසත්තං අංකාරං විවේකං සමාධි චේතසෝ විවේකං සමාධි මට මතක් වෙන්නේ සමාධියක් තීක්ෂණ දුතිය ධානය උපසම්පදී මේක ගන්න තී සමාධිය. සමාධියෙන් තීක්ෂණ දුතිය ධානය උපසම්පදී හේතු. මොකද මේ ශාසනයේ විස්තර දෙවන ධානයේ සිටපත් කර දෙන පිළිමා. දැන් මේ ධ්‍යානයට පිටපත් කරගන්න පුළුවන් කෙනෙක් සිටිනා ඒ ධ්‍යානයට පිටපත් කරගන්න පුළුවන්. පස්සේ ආසෝ වික්ෂණෝ ඒ දෙවන ධ්‍යානයේ ඉන්න පුද්ගලයාට විපස්ස සමගත සංඥා මනසිකාර සම්දාකවන්ති. විපස්ස සහිත වූ මනසිකාර සිත තුළ ඇදීමයි. සාස්වෝති ආබාධයේ කොට දුක. දැන් මේක කියන්නේ දෙවන ධ්‍යානයට පස්සේ ඉන්න පුද්ගලයෙක් දෙවන ධ්‍යානයට පස්සන්නේ විපස්ස විචාර දෙක නැති කරලා. විචක්ක කියන්නේ අරමුණට නැවත නැවත සිත යොමු වීම. නැවත නැවත අපි යමක් ගැන සිතීම. අපි මේක දුකක් කියන මේක පෙර දැනගෙන හිතීමයි. යමක් ගැන නැවත නැවත සිතන එක මානසිකාර පවත්වන එක දුකක් කියලා අපි තේරුම් ගන්න දෙන්නේ නැහැ. දැන් මේ දෙවන ධ්‍යානයට පත්වන පුද්ගලයා විතක් විචාර නැතුවයි දෙවන ධ්‍යානයට පිටපත් වෙන්නේ. මෙන්න ඉන්නකොට එයාට සුවයක් දෙනවා. මේ අතර කාලය තුළදී විතක් විචාර දෙක ඇති සිතට ගෙන්වන්නට ඇතුල්වන්නට පටන් ගත්තොත් අන්න අර විතක් විචාර ඇති වීම දුකක් වශයෙන් තේරෙනවා. මෙන්නදී විතක්ක ਵਿਚාර යම් පිට අරමුණක් ඇරගෙන විතක්ක ਵਿਚාර අපේ හිත තුළ ඇති වෙනවා නම් ඒ කාන්තේ මේක දුකක් වේකින් දුකක්මයි ලොකුගන්නේ. මේක දැනෙනකොට මේ විතක්ක ਵਿਚාර සම්පූර්ණයෙන්ම දුකක් බව අපට අවබෝධ වෙනවා. කලින් අතනදී මේ පංචකාම වස්තුන් වල නැවත නැවත සිටින පවස්තන එක නැවත නැවත විපස්ස අවස්ථ විචාර පවස්තන එක සෝයක් වශයෙන් සුඛයක් වශයෙන් විඳින ලබන මේ දීතර සෝයක් වශයෙන් අවබෝධයක් කරගෙනකෝ නිදසින් මනසිකාර නැවත නැවත උපදවීම සෝයක් වශයෙන් අපි දැනගෙන මේ දීතර අරගෙන සිටියේ මෙන්න මේ අවස්ථාවේදී අපිට තේරෙනවා මේ සිතේ තියෙන විචාරයේ විචාරයේ අරමුණ දිනවට නැවත පිටපත් වීම අරමුණේ සිට පැතිරී යාම දුක. ඒක කලින් හිතානිකේ වේදීක සැපයක් ඇති. මේක නිදින සැකේ තියෙන දෙයක් කියන දෙයක් නෙවෙයි මොකද ඉස්සා සංකා මනාපා කියන උපා කාමෝස සංකා රජිනියා රූපාකබ්බා නන්දාවතා කොබ්බා ඉස්ස කාන්ත මනාප කියෝ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඇසට කනට නාසයට දිවට ශරීරයට දැනෙන අරමුණ ඔක්කොම තියෙනවා ඒ තුලින් අත් මනෝඥාන වලට තියෙනවා ඒවත් තියෙනවා ඒ සිටින තුලින් මේ විදිහේ දීපකතිය ප්‍රතිව බව අපට තේරෙනවා නමුත් මෙතන ඒ සිටින භාවය ඒ විකල්ප විකාරාදී සිටින බව දුකක් වශයෙන් තේරෙන්නේ ඒක නැති භාවය අවේදීත සෝයක් වශයෙන් තේරෙන්නේ. මේක තේරුම් තේරෙන්නට ඕනේ පස්වට හරිය කරන්නට පුළුවන් අය කරලා බලන්න. දෙවන ධ්‍යානයේ සමවලුණා සමවද සිටින ගමන විපක්ක විචාර කනික සිටුවේදී පවත්වන සිටු. නැත්නම් පළවෙනි ධ්‍යානයේ සුදස් බාර ගන්නට විපක්ක විචාර කියන්නේ නැහැ. මෙලෙස එකපාරටම අපිට පේනවා අර පළවෙනි ඥානපත්යේ නැත්නම් විකක්ක විචාර පවත්වන එකේ කාමක දුකක් කියලා. මේකෙන් කෙරෙහි යනවා තියෙන සත්‍යයක් කියලා. මේ හිත තුළ යම් කිසි අරමුණක් ඔස්සේ විකක්ක විචාර පවත්වනවා නම් ඒක දුක. මේවා නැති භාවයේ සොයක්. එහෙමනම් මේ විචක්ක විචාර නැතුව මේ මානසිකාර ඔක්කොම නැතුව සංස්කාර නැති ලෝකයේ ඒ නැති අසංකත ධාතුව නිර්වාණ ධාතුව කොතරම්නම් සමානශීලී සත්‍යයක්ද කොතරම්නම් අවේදී කුලයක්ද කියලා අනුමාන වශයෙන් කෙනෙකුට හිතන්නට පුළුවන් කොටසජන භූමියම සිට ඊට පස්ව සරල ස්වාමීන් වහන්සේ වදාළ මේ තුන්වෙනි ධ්‍යාන සිටේ මේවා ප්‍රමාණිකව එකින් එකට විරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ යන ආකාරය මේ තුනේ පෙන්වනවා. පුනත්පරණාසෝ තීත්‍යාද විරාග පුනත්පරණාසෝ වික්ඛු තීත්‍යාද විරාග උපේක්ඛෝති විරති සතෝ සම්පජාන සුඛංචකාරේන පච්ඡන්නේදී යන සංගය ආකිස්සන්ති උපේක්ඛෝ සතුමාසික විහාරේති සත්‍ය ඥාන උපසම්පන්න විහෙරති මේ සාසනේ මහානකේ සෝභාවකේ දැන් මෙවැනි ධ්‍යානයේ උපමා තුන්වෙනි ධ්‍යානයට පිටපත් කරනවා. පළවෙනි ධ්‍යානයේ උපමා දෙවන ධ්‍යානයට කියනකක් උචාරයක් කරලා. දැන් දෙවන ධ්‍යානයේ තිබුණේ තීතිය සුඛය ඒකාග්‍රතාව කියන අංග. දැන් තුන්වෙනි ධ්‍යානයේ කියන්නේ තුන්වෙනි ධ්‍යානයේදී තීතිය නැහැ. සුඛය සහ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානයට පිටපත් කරගන්නවා. දැන් කැමති කෙනෙකුට කැමති කෙනෙකුට ඕන නම් සුඛේ පබ්බතාකරක තුන්වෙනි ධ්‍යානයේ සිත පවත්වාන්නට පුළුවන්. සත්‍යයේ ආසෝ වික්ෂුණු සීති සහගත චේතනා මනිකාරා සමුදාකරන්ති. මේ මේ තුන්වෙනි ධ්‍යානයේ ඉන්න කෙනෙකුට සීති සහගත සිතුවිලි සිතට ගෙනදෙනවා. ඒක ඔහුට දුක. අපි මේ ඉස්සෙල්ලා නීතිය ගැන දිනදින දිනව සකස් සකස් සකස් ලෙසින් ග්‍රහණය කරගෙන තියෙනවා. කාම වස්තුන් වලින් හෝ කවර දෙයක් වලින් හෝ යම් කිසි නීතියක් අපේ සිතට දැනෙනවා නම් මේ නීතිය දිනදින දින සුවයක් ලෙසින් අපි අරගෙන ග්‍රහණය කරලා සිටියේ. එනිදී අපි ඒ නීතියේ ඇතිවීම ඒකාන්ත දුකක් වශයෙන් අත්දකිනවා. කොහොමද අත්දකින්නේ? තුන්වෙනි සුඛ ඒකාග්‍රතාව සහිත ධ්‍යානයට සමවැදලා ඉන්නවා. ඒ ඉන්න ගමන්ම ඒ ධ්‍යානය සිදුවීම නීති සහගත මනසිකාර පිටක් පිටුල ඇතුළට ගන්නවා. නැත්නම් දෙවෙනි ධ්‍යානයට පිටපත් කරනවා. ඒකේ තීතිය තියෙනවා. එතකොට එක පාරාසන්නකට වැටෙනවා මේ සීතිය ඒකාන්ත වශයෙන් දුකක් නේ. දුක ඉපදුන හේතුකුත් වෙනවා කියන ප්‍රතිපදින. එතන දුක්ඛය දුක්ඛ සමුදය දකින්නේ. ඒ කලින් මේ සීතිය සියක් සියක් සිට මුලාවට පස්සේ සිටියට මුලාවෙන් මුලාවෙන් සිටියට මෙතන සුවයක් නෙවෙයි කියන්නේ ඒකාන්තයෙන් දුකක් කියන අවබෝධය ඇති වෙනවා. මේ පංචකාම වස්තුන් තුන ලැබෙන සීතිය, වේදීක සුවය, වේදීක සීතිය අපි සුවයක් වශයෙන් දැක්කට තුන්වෙනි ධ්‍යානයේ සිටින පුද්ගලයාට එවැනි සිටිල්ලක් ඇති වීම පවා මහා දුකක්. ඒවා අනුභව කිරීම නෙවෙයි. ඒ පංචකාම වස්තුන් අනුභව කරන සිටීම නෙවෙයි. එවැනි සිතුවිලි මාත්‍රයක් ඇතිවීම පවා ඕක විශාල දුකක් වෙනවා. එහෙමනම් මේ තීති සහගත සිතුවිලි ඇතිවීම දුක අපේ හිතා හිතේ තීති සහගත සිතුවිලි මේ කාම වස්තුන් අල්ලා හෝ කවර වස්තුවක් හෝ අල්ලා ඇතිවීම සපක් නිවිද සපක් නිති. නමුත් මේ තීතියේ නැතිභාවය ප්‍රීතිය නිරුද්ධ වී යාම අවේදීත සෝයක් නැති බවේ සෝයක් විඳින් නැති සෝයක් මේ අවේදීත සෝය නිර්වාණ සෝය ගැන විස්තර කරන්න ප්‍රමාණිකෝල මේ මනසකාර විරුද්ධ කරමින් මේ යන්නේ එතකොට මේ ප්‍රීතිය අපි කලින් ග්‍රහණය කළා සුඛයක් වශයෙන් දැන් අපට දුකක් වශයෙන් තේනවා ප්‍රීතිය නැති බවක් සෝයක් වශයෙන් දැනෙනවා මේ සීතියේ සහිත මනසකාර නිරුද්ධ විඥාන මෙලෙසුය යනම සුය මෙලෙසුය යන දෙනවා නම් සියලුම මනසේ තියෙන මනසකාර සියලුම සංස්කාර නිරුද්ධ වී පස්සයක් උද්ගත වූ උද්ගත වූ එහිදී ඇති වෙන අවේදිතේ සුවය සතරම ස්නාමකද සතරම ප්‍රණීතද මේක ප්‍රමාණිකෝල අර සම්පදේ ඥානය මේ ඇති විදිහට ඇති වෙන යන්නේ දැන් සරියුත් සාමුද්‍රවදාලේ මේ දක්වා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන අවස්ථාවලදී පළවෙනි ධ්‍යානයේදී කාමසහගත සිතුවිලි ඇතිවීම දුක්ඛය දෙවෙනි ධ්‍යානයේ විචක්ෂ ඇතිවීම දුක්ඛය තුන්වෙනි ධ්‍යානයේදී නිසිය දෙන දෙන දේවල් ඇතිවීම දුක්ඛය ඊළඟට සරියුත් සාමුද්‍රවදාන අතුනිට කරන්නා වූ වික්ඛෝ සුඛස්සිත පහනා දුක්ඛස්සිත පහනා සුද්ධේසෝමනස් දෝමනස්ථාන අස්සංගම අදුක්ඛං අසුඛං උපේක්ඛාපති පාඨුදී චතුත්ථාන මුත සම්පජ්ජ ජීවති මේ ශාසනයේ මහානාර සුඛ දුක ඔක්කොම ඇත්තරලා උපේක්ඛා ප්‍රතිපාදිතින් උපේක්ඛාවතා ඒකාන්තතාවය සහිත ඒ අතරේ ඥානයට පත්ව වාසය කරනවා දැන් අපි පළවෙනි ධ්‍යානයේදී දෙවෙනි පළවෙනි තුන් දෙවෙනි ධ්‍යානයේ විචක්ක විචාර නැති කළා. දෙවෙනි තුන් තුන්වෙනි ආයතන යනකොට තීක්ෂණ නැති කළා. දැන් තුන්වෙනි කියන සුඛ ඒකාග්‍රතාව දෙකින් සුඛ නැති කරනවා හතරවෙනි ධ්‍යානය කියනකොට එතන ශ්‍රේෂ්ඨ ඒකාග්‍රතාවය පිහිටන්නේ. උපේක්ෂා උපන්නතා සහිත හතරෙන් ධ්‍යානෙ ඉන්නවා. සත්‍යයේ ආයතෝ වික්ෂුණෝ විනා විහාරේන විරතෝ මෙන්නී හතරෙන් ධ්‍යානයේ සිටින බුද්ධලයාට සුඛ සහගතා සංඥා මනස්කාර සංදා කරන්ති. සුඛ සහගතෝ සංඥා මනස්කාර හිත තුළ ඇතිවෙනවා. ආර්ථ හෝති ආපාදේ සාමාජික දුක්ඛ කුංචේ කලින් අපි ඉතාලේ ගියේ සුඛයෙන් අපට අප මුලාපේ ධර්මයේ සුඛයෙන් මෙතෙක් එනකලේ සුඛය බොහෝම සැප දෙයක් සැප දෙයක් සැප දෙයක් කියලා ඉතාලේ ගියේ. මේ පංචකාමදන වස්තුන් අලල අපිට යම් කිසි සෝයක් ඇති වුණා නම් සුඛයක් අනුභව කළා නම් ඒකට අපි ඇඳුම් කළා ඒක සුඛයක් වශයෙන් අපි ග්‍රහණය කළා. දැන් මේකේ හතරෙන් ධ්‍යානයේ ඉන්නකොට ඔන්න ඌට අර සුඛසහගත මානසිකාරයක් ඇති වුණොත් අනේ මේ සුඛසහගත මානසිකාර සංඥා ඇති වීම ඒකාන්ත දුකක් නේ කියන අවබෝධය ඇති වෙනවා. මෙහිදී අපි කලින් ඒ සුඛසහගත මානසිකාර සංඥා අපේ සිත තුළ ඇතිවීම සුවයක්යෙන් විදිනලගේ සැපයක් වශයෙන් ගත්තී නැති භාවයේ සුවය අවේදිත සුවය මෙහිදී අපට දැනගන්න පුළුවන්. ඒකිය සුඛය දැනගෙන පරිසංවේදනය කරමින් ආස්වාද ප්‍රාකාශ කරමින් සිටිනයි කිය. මේ එවැනි සත්‍යයක් තමයි මෙතනින් සිද්ධ කරන්නේ. අපි සුඛය මෙතෙක් කල සුඛයට මුලා වී සිටියත් සුඛය යහපත්යක් වශයෙන් පෙන්වන සුඛය සුඛයක් ලෙසින් අපි අවබෝධ කරගෙන සිටියත් මේ හතරම ධ්‍යානයේ ඉන්න පුද්ගලයාට සුඛ සහගත මනසකාරයක් ඇති වුණොත් ඒක ඒකාන්ත දුකක් වශයෙන් නැතිනවා. එම නිසා ඔහුට මේ සුඛ සහගත මනස්කාරය ඇතිවීමම දුක්ඛයක් වශයෙන් දැනෙනවා සුඛය දුකක් වශයෙන් දක්වනවා සුඛ වේදනා දුක්ඛතෝ දක්වනවා කියන බුදුරජාණන් වහන්සේ වදාළේ එම නිසායි සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නටය කියලා මේකේ මානසික කෙනෙකුට හැකියාව හතරෙන් ධ්‍යානයට පිටපත් කරනවා පත් කරගෙන සිටින ගමන සුඛ සහගත සිතිවිල්ලක් ඇති කරනවා. නැත්නම් තුන්වෙනි ධ්‍යානයට පිටපත් කරගන්න. එතකොටම අපට පේනවා, අපට වැටහෙනවා, අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. කුමක්ද? මේ සුඛ සහගත සංඥා මනසිකාය සිතතුල පැවතීම දුක්ඛය ඒක නැති තැන අවේදිත ස්වභාවයේ සුවයක් කියලා. අපි සුඛයක් මෙලෙසින් යථා පරිදි දැනගෙන ඒක නැතිවීමේ සෝය මොනසින් අත්දකින විට සියලුම මානසිකාරය සියලුම සංස්කාර නිරෝධිය නිවන කොයිතරම් සාන්තෝ අවේදී සෝයක්ද කියලා නිවන් නොබස්න තරමද්දේට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. හැබැයි මේක අවබෝධ කරගන්නට ඉතින් දිමාන ශක්තියෙන් තෝරන සමාධිය තියෙන වෙලාව ඉඳින්න ඕන. දැන් නැසරිස්මාන් ප්‍රකාශ කරන්නේ රූප ඉක්මවායන තන. අරූපාවචර සත්‍යය. මෙහිදී සරිස්මාන් වහන්සේ වදාළන අසුනක පරණාස සම්බසෝ රූප සංඥාන සමතික්කමා කපිත සංඥාන අස්කන්ධමා නානත් සංඥාන අමනිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං කායතමන නසත් සම්පද්‍ය විහෙරති නැවතද මේ ශාසනයේ විස්තර යෝගාවචරයන් මේ රූප ඔක්කොම සම්බුතෝ රූප සංඥාන සම්පතික්කම මේ සියලුම රූප සිතින් ඉවත් සිතින් ඉක්මව. ඒ කියන්නේ මනසට පේන රූප නිමිති මොකක්වත් නෑ. අරූපාවචර ධ්‍යානයේ පිහිට අධිෂ්ඨාන කළාට පසු පළවෙනි මේ අපේ සිතට යනසා නිත්‍ය රූප වැටෙනවා නම් නිමිති වශයෙන් ඒ රූප ඔක්කොම නැති වී සිස්සු අහසක්රා එකක් තමයි ඉතුරු වෙන්නේ. අහසේ සිට පාරනවා බඳු සත්‍යයක්. සියලුම රූප සංඥා ඉක්මව පටිඝ සංඥාන අස්කම්බම මේ මොකද ඇත්ත සංඥානාසේ දිව ශරීරයේ කියන ඉන්ද්‍රයන් තුලින් ඇතිවන පටිඝය ඇත්තීමක් කියනවනම් ඒ කියන්නේ අස්සයක්. කියනවනම් ඒක කොහොමද අනන්තෝ ආකාශෝති අනාකාශේ අනන්තයයි කියලා ආකාසානන්තාවයෙන් පිටපත් කරගන්න. බැලූ බැලූතේ හිත යනන සික්කයට ඈතට අහස්ම දිස්සෙන අනන්තෝ ආකාශයේ අටක් මුලක් කෙලවරක් නැහැ. උදේවවත් පහළටවත් අවසදවවත් පිට අනන්ත ආකාශයේ පුරා දීනවා අනන්තෝ ආකාශයේ අරමුණු ආකාසානන්තාවයෙන් පිටපත් කරනවා. සත්‍යයේ ආසෝ වික්ඛුනෝ රූපසහගත සංඥා මනසකාර සමුදා කරන්ති. එවිට රූපසහගත සංඥා මනසකාර පිට තුළ ඇති වෙනවා. ඒකේ පාන්තිම දුක. ඒ කියන්නේ අරූපාවචර පළවෙනි ධ්‍යානයේ පුද්ගලයෙකුට රූපසහගත මනසකාර ඇති වෙනවා නම් හිත තුළ රූප සතහන් කෙනෙක් නිමිති පහළ වෙනවා නම් ඒ නිමිති පහළ වීමම ඒකාන්ත දුකක් වශයෙන් වැටෙනවා. ඒක කරන්නට පුළුවන් කැමති කෙනෙකුට හැකි කෙනෙකුට අරූපාවචර පළවෙනි ධ්‍යානයේ සම්මේලන ඒ ඉන්න ගමන් හතරවෙනි ධ්‍යානයේ පිටපත් කරගන්නවා නැත්නම් රූප නිමිති පිටට වඩා ආරම්භ කරගන්නවා. තමන්ගේ ජීවිතයේ තියෙන රූප නිමිති හෝ එතකොටම අපි වැටෙනවා විශාල සුඛයේ සුඛයේ ඉඳලා දුකකට සීලතාවය සුඛිනෝ දුක්ඛං මුක්ඛජීවය යාවදේව ආභාදාය සර්වඥාණයෙන් වදාන්න උපාරණයකට අර සුවයෙන් සිටින කෙනෙකුට දුකක් සිදුනා නම් ඒක ආබාධය සඳහාම පවතිනවා දැන් අපි උඩට සැපින් ඉන්නවා දුකක් එකපාරට ඇති වෙනවා මම මයිකෝ සතෙක් කාලාගෙන බස්සන ඒක ආබාධයක් ඒ වගේම මේ ආකාසානංචයතන පළවෙනි අරූපාවක ඥානයේ සිටේ සිටින පුද්ගලයෙකුට මේ රූප සහගත මනසකාර ඇතිවීමම ඒකාන්තයෙන්ම සුඛක්ෂය දැන් අපි කලින් හිතානේ කිය කොමද්ද ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, අනාමය වලින් කියන අරමුණු සමුවන අරමුණු අපේ සිත තුළ සතහන් වශයෙන් පවත්වාගෙන යමින් ඒ තුළ සංඥා මනසිකාර පැවැත්වීම, ඒවා රසඳීම, මේ විශේෂ සෝයක්, නිහින සෝයක් මහා සපස්කෙතියි. මේක මේ විශේෂයෙන්ම අනාදාන නිදානායක බොහෝම ප්‍රයෝජනවත් දේශනාවක්. ඒක නිසා ඒවා විශේෂයෙන් අවධානය යොමු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. එතකොට අපි මේ රූප සාගත සිතිවිලි ඒ කියන්නේ රූප කියන කෙන අදහස් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පාඩම. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට අමලම අරමුණු සියල්ලම අපි කියන්නේ රූප කියලා. මේ රූප වල සිට එන්නේ එන්නේ කරන්නේ මේ රූපවල නිමිති සතහන් වශයෙන් සිටේ ඇඳී යෑම ඒ සිටේ ඇඳී යන රූප නිමිති ඔස්සේ සිට පවත්වමින් සිට තුළ ආස්වාදයක් ඇති වීම කාම පංචකාම නැත්නම් මේ කාම වස්තුන් අල්ලලා ඇති වෙන සුවය මේක අපි කලින් සුවයක් වශයෙන් දැක්කේ දැන් අර සාමප්‍රසන්නිතානේ ආකාසානංචායති කිසිම විටම මෙවැනි රූප නිමිති යම් කිසි කෙනෙකුගේ සිත තුළ පහළවම ඒ කාන්තයෙන් මේක දුකක් නෙවෙයි කියලා කියනවා. මේ සත්‍යය කලින් අපට අවබෝධ වෙලා තිබුණේ නැහැ. නමුත් මෙහිදී අවබෝධයන්නේ කුමක් නිසාද? අපේ සිතේ බලවත් සමාධියක් පවතින නිසා. මේ බලවත් සමාධියේ සිට සිටම පළවෙනි අරූපාවචර ධ්‍යානයේ සිට සිටම මේ රූප සමගත මනස්කාර ඇති වෙනකොට වසාල දුකක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන රූප සමගත මනස්කාර නැති බව කොයි තරම්නම් නොවිඳින ලබන වේදී ප්‍රසෝයක්ද අපි මේවා වේදී ප්‍රසෝයක් වශයෙන් ආමසකයක් වශයෙන් අල්ලාගෙන කලින් දුක් විඳා දැන් ඒක අපට දුකක් වශයෙන් පේනවා මේ නැති බවම සෝයක් නේද එහෙමනම් මේ රූප සහගත මනසකාර පමණක් නෙවෙයි සියලුම මනසකාර සියලුම සංස්කාර නිරුද්ධ වූ ජීත සමනීය වූ සමතික්‍රමණීය වූ යම් කිසි නිර්වාණ ධාතුවක් සැදෙනා ඒ නිර්වාණ ධාතුවේ ඇති අභිනීතික සෝය කෙතරම්නම් සාන්තෝපනීත වන්නට ඕන මේ බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඒ කොයි කියපු සමාජ සත්‍යයේ තියෙනවා ඊළඟට දැන් සවිස් සාමුද්‍රමය දක්වා කතා කරලා පළවෙනි ධ්‍යානයේ ඉඳලා අරූපාවච දෙවෙනි ධ්‍යානය දක්වා ඒ ඒ ධ්‍යානවලදී සිතට ඇති වෙන ඒ ඒ සංඥාවන් ඒ ඒ මානසිකාර නිසා දුක ඇති වෙන ආකාරය. ඒ ඒ සංඥා ඒ ඒ මානසිකාර නිරුද්ධ වීම නිසා ඒ සුඛය ඒ දුක්ඛය අවේදිත සුඛයක් බවට පත් වෙන ආකාරය. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ සිටින පුද්ගලයාට කාමයක් ඇති වුණොත් ඒක දුක ආමකට නැතිවීම අවේදිත සුඛයක් බවට පත් වෙනවා. දෙවන ධ්‍යානයේ සිටින පුද්ගලයෙකුට විචාර විචක්ක විචාරය තුන දුක විචක්ක විචාර නැතිවීමෙන් අවේදී සිතෝයක් අත්දකින්න දෙයක් ඇති වෙනවා. තුන්වන ධ්‍යානයේ සිටින කෙනෙකුට සීතිය ඇති වුණොත් ඒක දුක සීතිය නැති භාවයේ අවේදී සිතෝයක් නැතිවෙන සත්‍යයක් වෙනවා. හතරවන ධ්‍යානයේ කෙනෙකුට සුඛය ඇතිවීම දුක සුඛය ප්‍රහාණය වීම සුඛේ නැති භාවයේ අවේදී සිතෝයක් නැතිවෙන යනවා. අරූපාවචන පළවෙනි ධ්‍යානයේ සිටින කෙනෙකුට සියලුම රූප සංඥා ඇතිවීම දුක මේ රූප සංඥා නිරුද්ධ වී යාම අවේදී සුඛයක් ලෙසින් අවබෝධ වෙනවා. මේ දක්වා කියේ ඊළඟට බුදුදහමේ ස්වාමීන් වහන්සේ වදාළන සම්පන්නාවකෝ වික්ඛෝ සබ්බතෝ ආකාසන්න ඡායතන සම්පතික්කම්ම අනන්තෝ අනන්තං විඥානන්ති විඥානං ඡායතන අනන්ත සංකජ්ජ විහෙරති මේ ආකාසානං සායතනය ඉක්මවා අනන්තං විඥානං කී විඥානය අනන්තයි කියලා හිතලා දෙවන අනුභවයට විසිතෝ විඥානං සායතනයට සුපපත් කරගන්නවා මොන විශ්වයේ පුරාම චිත්තෝ අහකර බවස්පත් වූ මොන විශ්වයේ පුරාම චිත්ත පැතිරි පැතිරි පවතින චිත්ත පාරම්පරී පවතින පරිඥානෝ පවතින ධ්‍යාන සිටේ දැන් යම් කෙනෙකුට දෙන්නේ අනුපාවිත ධ්‍යානක උපදිනවා නම් ඒ උපදිනා නම් අර චිත්තක දැනෙන අරමුණ අනන්ත ආකාශයේ දීහි යනවා. මේ ආකාශයේ නැති යනවා. ඒක පස්සේ ඉතුරුවන්නේ කුමක්ද? විඥානය. මේ විඥානය මේ ඒ ආත්මයේ අනිත්‍ය අපස් මුලක් කියලා වැඩක් නැතුව කැමැති කැමැති විස්තරකට අපට යන්නත් පුළුවන්. උතුරට නැගෙනහිරට බටහිරට ඕනෑ ඕනෑ දිශාවල උඩට යන්නට ලංකා දිශාවදී නම් මේකා දිශාවලට ඒකාකාරයට ලංකා කැලේදී නම් ඒකාකාරයට මේ විඥානය අපට සිතින්ම යවන්නට පුළුවන්. මෙලෙස අනන්ත විඥානය. මොන අනන්ත කියන්නේ අන්තයක් නෑ. අනන්තෝ විඥාන නිරසාරණ වන්නේ විඥානසාරයෙන් සිතයන් පිටුනේ පස්සවන වාසය කරනවා. සත්‍යයේ ආස්වාදිකුණ අන්නේ නැගින්න දුක්ඛලයාට යෝගා විචරයාට ආකාසානං ඡායතන සාධක සංඥා මනසකාරය සමුදාකරන්ති අර කලින් අපි රූපත් ඉක්මවල මහාලුක සැපක් වශයෙන් අරගත්තු වාපාසන්නංචායතන කියනවා. ඒක ඇති වුණොත් තේම ඒ සංඥා මනස්කාරය ඇති වුණොත් තේම ඇති වුණොත් ඔහුට ඒක විශාල දුකක්. ඒක දුක. කලින් අපි සැපයක් වශයෙන් ගත්තේ අනන්තෝ ආශය අරමුණු කරමින් නාමයේ සිට පාවනා බඳ සත්‍යය පවා මෙන්න මේ සත්‍යයේදී දුකක් වශයෙන් අවබෝධ වෙනවා. දෙවන අරූපාවචර විඥානංචායතන අවස්ථාවේ. දෙවන අරූපාවචර විඥානංචායතනයේ තියෙන කොටසටපත් කරගන්නට පුළුවන් නම් ඒ සිත තුළ සිටින පළවෙනි අරූපාවචර සිත ඇති කරගන්න ආකාශනංචායතන. එතකොටම අපේ සිත ඕලාරික වෙනවා අපේ තියෙන සූන්කාර වේදනාව ධර්ම ආන්දෝලනකට හරියටපත් වෙනවා අපිට දුකක් සිත කොට දැනෙනවා ඒ කියන්නේ කලින් සිත් දෙකම සෝයක් තමයි. නමුත් දෙවන වෙලේ ඇතිවෙච්ච සෝය අනුව බලනකොට පළමු සෝයේ ඇතිවීම දුක. දැන් මේ සියුම්මේදී සියුම්මේදී සිට ගමන් කරන්නේ. කලින් සාමෝත්සාහවත් සංඥානිකා දුක්ඛින්දී විචක්කනිකා ඊළඟට දුක්ඛින්දී විචාරනිකා හිංසේනිකා දුක්ඛින්දා සුඛේනිකා දුක්ඛින්දා මේ රූප සංඥානිකා දුක්ඛින්දා දැන් මේ ඔක්කොම අයින් කරාට පස්සේ ආකාශයන් යන එතන දුකක්. නිවනේ කියලා දැවෙන තැන කලලා පිටු දේශනාවක් තිබුණා. ඒ බුද්ධකත් පිටින්නා දීමට කරපු දේශනාවක්. මෙන්න මේක කෙනෙකුට අත්දැකෙන්නට පුළුවන්. එහෙම අධ්‍යක්ෂක බොහෝතේ ආකාසනංචායතේ සාධක මනසිකාර දුකක් බව කියනවා. ඒ තරම් සියුම් මනසිකාරය මෙලෙස දුකක් බවට පත් වෙනවා නම් මේ සියුම් මනසකාරයේ නැති බව කොයිතරම් ප්‍රයත්නද ඒ සියුම් මනසකාරයේදී නැතිවීම ඒ අවේකිතේ සෝය දැනෙනකොට දෙවන රූපාවත ධානයේදී මේ සියුම් ආකාරණය කරපු මනසකාරය මෙතන දුකක් දෙන දුන්නා නම් සිතේ තියෙන සියලුම මනස්කාර නිරුද්ධ වී ගිය සංස්කාර නැති වී ගිය විසංකාර දතෝ අමා නිර්වාණ ධාතු චේතනං සාන්තද චේතනං නිහිතද චේතනං සිතිලද්ද චේතනං සීතදීත භාවයද සිතින්දී යාමද්ද නිදී යාමද්ද කියන එක හදවත තුළින් සත්‍යස්ස ලෙස නුවවත් යාන්තමින් හෝ අවබෝධ කරගන්නට පුළුවන් නිර්වාණයේ තියෙන අවේදිත සොය ඒකයි මේ සරියුත් ස්වාමීන් වහන්සේ දෙන්නම කරන්නේ. දැන් සරියුත් ස්වාමීන් වහන්සේ ඊළඟ ධ්‍යානයට සක්මන් පාස් කරනවා. සුනිතකරණ ආසෝ වික්ඛු නැවත මේ ශාසනයේ වික්ඛුව අර දෙවිඥාණයෙන් දෙවන රූපාවචරයේ ඉස්සරහටි විඥානන්ත සම්පතෝ විඥානන්ත ආයතන සමතික්කම්ම මේ විඥානන්ත ආයතන පිටුමාව නක්ඛේකින් චීති ආසංඥායතන සම්පජ්ජ විරති කිසිවක් නැත කිසිවක් නැත කිසිවක් නැත කියලා මේ ආකින් සංඥාවෙන් නැතුන් වෙන රූපාවට ධ්‍යානයකට පත් කර ගන්නවා සිත. දැන් ආකාසාන ඡායතනෙ හිතිය මොන විශ්ේම පුරා පහත ඒක දැන් ඒකේ පාවෙන සිත දැන් මහත් අයින් වෙලා ගියා විඥානයේ පමණයි අනන්තෝ විඥානයේ මොන විශ්ේ පුරා දැන් මේ විඥානයත් අපි අහකට දැක්කෝ අර අනන්ත නොකෙලිය ගියා වගේ විඥානය නාමකට දැක්කොත් මොනවද ඉතුරුවන්නේ? නැත්තිකින්දී කිසිවක් නැත කිසිවක් නැත කිසිවක් නැත මේ කියන්නේ මුළු විශ්වයේ පුරාණ පණින් අදකාරාතේ පුරාණ විශ්වයේ පුරාණ හිස්සු ආදිස්ම ඒ අමතේක්ෂණ ආයයට පසු දෙවෙනි අවස්ථාවේ අනන්ත විඥානයේ දිස්න ඒ විඥානය දැන් සිටින නිදී ගියොත් කිසිවක් නැති තුන්වෙනි අනුපාවක ධානයේ ආත්ම සංඥාචනයේ සිටපත් වෙනවා. ඒක පත් කර ගන්නට පුළුවන් කෙනෙක් සිටීමන් පත්ව හෝ පත්වගෙන අපි මේ කියන කරුණ අත්දකින්න. ඔහුට ඒ විඥානකාරකේ ආත්ම සංඥායතනයේ සිටින ඔහුට විඥානකාරක සමගතා සංඥා මනසකාර සමුදා කරන්නේ අද දෙවන අනුපමලකයක් මහා ලෝකෝට අරගෙන කියන්නේ සුවයක් සාන්තියක් සැපයක් මහා ඊළම සුවයක් මේක මේ කටේ තුල සිටින විට ඇතිවම ඒක උන්ට දුක අර දෙවිතා කියවතු සුඛින දුක්ඛං උත්පත්තිය යාදී අනත්තාන සුඛේ සුඛේ සැපේ නින්න බුද්ධලේක දුකක් ඇතිවීමම ආදාය එලෙසින්ම මේ ආසන සංඥායතන දෙවන තුන්වන අරූපාවචර ධ්‍යාන සිටියේ සිටින කෙනෙකුට දෙවන අරූපාවචර සිටිය ඇතිව ඒක ආබාධයක් ලෙස දුකක් ලෙසම අවබෝධ වෙනවා. මේදී අපි දකිනවා ඒ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය. කලින් අපි දෙනවා ආ මේ දීප සුවයක් වශයෙන් ගත්තා. විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයෙන් බාහිර ශාසන ශාසනවලත් මේ ධ්‍යානෙට තියෙනවා. ඒගොල්ලෝ මේවා විදින සෝයක් වශයෙන් ගන්නවා. මේවා දීපීක සෝයක් වශයෙන් අපි දැක්කා විඥාන ශාසනයෙට පෙර. දැන් අපට තියෙනවා ඒක සිද්ධීමම දුක. ඒක නැති භාවය අවිදීක සෝයක්. මේ තරම් සියුම් දෙමින් මාත්‍රයක් තිබීම පවා දුකක් නෑ. මේ දෙමින් මාත්‍රේ කිසිම ශේෂයක් කල් සමාජයක් ශේෂම විචිර සංස්කාර නිරුද්ධ ගිය නිර්වාණ ධාතුවේ සාන්ත ස්වરૂපයේ කෙසේ දියා කෙනෙකුට අනුමාන වශයෙන් නිවන් නොබොත්වත් කරගන්නට පුළුවන්. ඒකයි අවිද්‍යාවේ සුවේ පෙන්වන කරන්නට සරුවස්වාමීන් වහන්සේ වදාරනවා. ඊළඟට සරුවස්වාමීන් වහන්සේ වදාරනවා සමතපන්නාසෝ එක්කෝ නැවතද මේ ශාසනයේ මහාන නැත්නම් යෝගාවචරයා සබ්බතෝ වාසං සංඥාතන සම්පතික්ඛම් මේ සංඥා සංඥාතන උපසම්පදි වේති මේ අර කිසිවක් නැත කිසිවක් නැත කියලා හිතාගෙන ඉතක පිටක් ඉක්මනට මේ සංඥා සංඥාතන ආයතන සංඥා ආකාරණාතන කියන හතරවෙනි ධ්‍යානයේ අරූපාවචර හතරවෙනි ධ්‍යානයේ පිටපත් කරගන්නවා ඒක කරන්නට නම් අර කිසිවක් නැති බව අයින් කරන්න ඕන. ඒ කියන්නේ පළමුවෙන්ම අහස තිබුණා මේ ස්මහස ඒ පාරම් කළා ඒ තුළ තියෙන විඥානය ඒකත් අයින් කළා ඒක දැක්කේ කිසිවක් නැති බව කිසිවක් නැතිවට කිසිවක් නැති බවේ සංඥාවකම තියෙනවා. නැති කුංචී කියන වචන නැති කුංචී කියන සංඥාව දෙනවා. කිසිවක් නැත කියන සංඥා. මේ කිසිවක් නැත කියන සංඥාව සිතින් අයින් කරනවා. සියුම් සමාධිමත් සිතින්. එතකොට සංඥාවක් ඇත්තෙත් නැති සංඥාවක් නැත්තෙත් නැති සත්‍යයට අටගෙන රූපාවද ධ්‍යාන සත්‍යයේ සිටපත් වෙනවා. මෙන්න මේදී මේ මෙන්න කිසිම පුද්ගලයාට සත්‍යයේ ආශ්‍රය දුක්ඛන ආත්ම සංඥාවෙන් පාඩකම් සංඥා මනස්කාරා සම්බන්ධ කරන්නේ අර තුන්වෙනි අරූපාවචර ධානයන් සකස්පත් වෙන ඒක පිළිබඳ සරහනක් නැමේ මාත්‍යයක් නැත්නම් ඒම එම පිටන මේ පිටින සමාන ඇතිව ඒක කොහොමද විශාල දුකක් මේ සියුම් වශයෙන් දුක්ඛප්පිය අවබෝධ වෙන ආකාරය තමයි සියුම් වශයෙන් හදන්න පුළුවන් අන්තිම තැනදී ලැබෙච්ච සත්‍ය උපදානන්තයි මේ කතා කරන්නේ සරුවස්වාමීන් වහන්සේ එතකොට මේවා මහා ලෝක සැපත් වශයෙන් අපිට දකින්නේ ධ්‍යාන සුඛ අරූපාවචර හත් අටවෙනි රක්තන ධ්‍යාන සුඛ සුඛය. මේක අටවෙනි ධ්‍යාන සුඛ තුළ එන්නක එවැනිකම සංඥාකාන මනසකාරය සුඛ තුළ දැනෙතුම ඒක අපට දුකක් වශයෙන් පේන අනිත් අපට ඒක වේදී සුඛයක් වශයෙන් දැනෙනවා. මේ වේදික සුඛයක් වශයෙන් දැනෙන්නේ නැති වෙනම අවේදික සුඛයක්. ඉතා සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්ත්වයක්. මේක මෙහෙමනම් මේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති තත්ත්වය මෙයක් අනිත්‍ය ධර්මයක් අනාත්ම ධර්මයක් කියලා යම් කෙනෙක් අවබෝධ කරගෙන ප්‍රඥා ඇතිව දැක්කොත් මේ සංඥා සංඥාතනේ සිද්ධියම හෝ ඒ නැගිට ගමන්න සිද්ධියමට වඩා ඒ නැගිට ගමන්න කියන කතාව වඩා හරි නැති ගමන්ම මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියන අර ඒ පැත්තට ඉක්මවාගේ නිවන පිටට අරමුණ වෙනවා අවේදිත සෝය පිටට අරමුණ වෙනවා එතකොට අපිට පේනවා අර ආසං සංඥාතන සිතපවා ඒ තුන්වන අනුපජාත ධ්‍යාන පිටපව අපිට දුකක් උපදෝ ධර්මයක් මේකත් නැත්නම් අවේදේක සෝයක් අපේ බිනදුමයි කියලා. මොනින්හාට තවත් කොටසක් තියෙනවා ඒක කිසිම කොට මෙන්න අනුගමනය කරන්න පුළුවන් කියලා මා හිතන්නේ. මොනද බලන්න ආසංකප්පතෝ නිසඤ්ඤා නාසඤ්ඤායතන සම්පතික්කම් සංඥා වේදී සම් සංඥා වේදී නිරෝධ මුත සම්පත්තිය යෝති. මේ සංඥාවේ මේ සංඥා නාසඤ්ඤායතන තිබ්බල ඒකත් ඉක්මනකොට සංඥා වේදයෙන් දෝදාස සම්බන්ධ විරති නිරෝධ සමාපත්තියට සමාදයි. අපි කියන්නේ නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන කියලා සම්පූර්ණ මෙයාව. ඊළඟට ඒ ගැනම කියන සංඥාය සත්‍ය දිස්සා ආශ්‍රය පරික්ෂිනා හොති ඒ නිරෝධ සමාපත්තිය බව අනිත්‍ය අනාත්ම සංස්කාරයක් ලෙස පඤ්ඤායක දෙස්සා අන්නෙම දැක්කන ආස්වාද පරික්ෂේනාවන්තේ සියලුම ආස්ව විශේෂ නොවි ගියන එතකොට අවේදී සුඛය පවතිනවා. ඉන්නාතිකෝ ආස ඉන්නාතිකෝ ඒකන් ආසෝ පරියායන වේදිකම්මන් දසස්සකන් නිබ්බානන්ති. මේ පරියායන දැරසී තේරුම් ගන්නද මේ නිර්මාණ ධාතුව කොයිතරම් අවේදීක සුවයක්ද කියලා. මෙන්න මේ කරුණ පිටයි සරුස්සාඳුරෝ එදා අවේදීක සුඛය විස්තර කිරීමට වදාළේ. මේ සින්නත් කරට තේරුම් ගන්න මන්දා කිසිම නැවත සාවාන්තයක් ප්‍රකාශ කරන්න සෝතාන්දුවාය පදාලා නිවාණය සෝයක් නිවාණය සෝයක් කියලා. විඳින්නේ නැත්නම් මෙතන සෝයක් කොහොමද දෙන්නේ කියලා උදාහරණයක් වෙනත් මේ විඳින්නේ නැති බවම අවේදිත භාවයමයි නිවනේ තියෙන සෝයේ කියන එක බුදුරජාණන් වදාළා. ඒක තුන්වෙනිසෝ පංචකාම ගුණ ප්‍රකාශ කළා. කන්නාසේ දුව ශරීරය යන ඉන්ද්‍රියන් ධර්මයේ ගැටීම නිසා පියාරණ ගැටීම නිසා යම් කිසි සුඛයක් වුණාක්යක් අපි අත්දකිනවා නම් අන්න ඒක තමයි පංචකාම ගුණය මේක තමයි කාම සුඛය ඒ කාම සුඛය තමයි වේදිත සුවය මෙන්න මේ වේදිත සුවය පළවෙනි ධ්‍යානයේ සිටින දුක්ඛලයට ඇතුළු අපි ඉස්සෙල්ලා සුඛයක් සුඛයක් කියන දැක්කේ ඒ හේතු සුඛයේ දුකක් වශයෙන් තේනවා එම නිසා අනම් වේදීතෝ සුඛය නැති භාවයේ අවේදීත සෝයක් වශයෙන් නැතිනවා මේක තේරෙන්න ඕන ඒ වගේම ඉදිරියේ ජීවිතයේ ධ්‍යානවල නැති කරන අංගය ඊළඟට සවිසාමඳුර වඩාවේ දෙවෙනි ධ්‍යානයේදී විතක්ක තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිය හතරවෙනි ධ්‍යානයේදී සුඛය මේ ආයතන දුකක් වශයෙන් තේරෙනවා. අරූපාවචර ඵලයේ විඥානයේදී රූප සංඥා ඊළඟට අරූපාවචර දෙවන ඥානයේදී පළවෙනි අරූපාවචර සිට අරූපාවචර තුන්වන ඥානයේදී දෙවන අරූපාවචර සිට අරූපාවචර හතරවන ඥානයේදී තුන්වන අරූපාවචර සිට සංඥා වේදීදී හතරවෙනි අරූපාවචර සිට නිර්වාණයේදී සංඥා වේදීට නිරෝධය ඒ මොකක්ද? දැනට කලක් නෑ. ඒක තමයි කෙලවර. ඒක තමයි අන්තය. එතකොට අවේදිත සෝය එනිසින් සරුවස්වාමීන් වහන්සේ වදාළ. අපි මේ දක්වා මේ සංසාරයේ මෙලෙසින් ගමන් කලේ මේ ජීවිතයේ සුඛයේ ප්‍රවැත්ම නිසා මේකේ සුඛයේ ගැඹුර නිසා මේකේ සුඛයේ අභිනන්දනය කරන නිසා ආස්වාද කරන නිසා එයන වැඩ නිසා එයන ලංකර දක්න නිසා මෙන්න මේ වේදේ සුවයට තිබුණු ඇලීම ඒක තිබුණු බැඳීම ඒක සුවයක් ලෙසින් වත් මෝඩකම අපේ සිත තුළ තිබෙන තාක්කල් මේ මෝඩකම ඉවත් කරන්නට බෑ මේක සුවයක් සුවයක් සුවයක් කියලා ගන්න නිසා අපි මේවා කරන්නේ අපි එන්නේ බාහිර ලෝකයකට නෙවෙයි බාහිර වස්තුවලට නෙවෙයි අපේම සිත තුළ තියෙන මේ සුඛ වේදනා සහිත මේ සුඛ වේදනාව සුඛ වේදනාව සහිත සියලුම නාමස්කන්ධේ මේ සුඛ වේදනාව පවා මෙලෙසින් ඉතාසියුම් මෙබරව සියුම් කරන අනිත්‍යයට යවලා ඒවා දුකක් වශයෙන් අනුභව කරන සියලුම මනස්කාර නිරුද්ධ කරන වීමයි නිරුද්ධ කරන වීමයි අප විසින් කළ යුත්තේ ඒ සඳහා අපි මේ පිළිවෙත් පූර්ණය කරන්නේ මේ ප්‍රතිපත්ති මාලාව පූර්ණය කිරීමේ මේ සීල සමාධි ප්‍රඥා ගැනීමෙන් මේ සමතන පස්සනා භාවනා දිනු කියන්නේ මේ පින්වත් අයට මේ අවේදීත සුවය ඒකාන්ත වශයෙන් මේ ජීවිතේම අත්දකලා අනේක දෝස්මානන් වහන්සේ වදාළේ කොතමන සත්‍යයක්ද සත්‍යයක්ද කියලා සත්‍ය සම්බන්ධම අවබෝධ කරගැනීමේ සත්‍ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි ප්‍රශ්න දෙනවා නම්